ඊළඟට ආනන්ද මහත්මයා සවනෝ තෙරුවන් සරණයි මේ අර සවනද කායගත සතිය සම්බන්ධයෙන් තමයි මට චුට්ටක් මේ පැහැදිලි කරගන්න අවශ්‍ය දැන් ඔබ වහන්සේ මම හිතන්නේ මතක් කරේ මේ රහතුන් වහන්සේලා හැම වෙලාවෙම කායගත සතිය නැද්ද ස්වාමීන් වහන්සේ ඒකද සඳහන් වුණේ ඒ කියන්නේ දැන් රහතන් වහන්සේට ඇති වෙන්නේ ක්‍රියාසිත නිසා ක්‍රියාසිත කියන්නේ කුසලයේ ස්වરૂපයක් එතන ඇති වෙන්නේ. يعني ක්‍රියාසිත ඇති වෙන්නේ නැහනේ අකුසල් වශයෙන්. ක්‍රියාසිත පවිටම කුසලයට සමාන සිතක් ක්‍රියාසිත කියන්නේ. එතන කුසල් සිතේ ස්වභාවයෙන්ම ඇති වෙනවා සතිචෛසිකය. මොකද සතිචෛසිකය සෝබන සාධාරණ චෛසිකයක් නිසා. ඒ නිසා රහතන් වහන්සේට අකුසල් සිත් ඇති නොවන නිසා කුසල් සිත් වලට සමගාමී වූ ක්‍රියාසිත ඇති වෙන නිසා රහතන් වහන්සේට හැම සිතකම, ඒ කියන්නේ හැම සිතකම කියලා කියන්නේ ජවන් සිත්වල හැම විටම සතිය තියනවා කියලා කිව යුතුයි. නමුත් ඒ සතිය දැන් අපටත් එහෙම තමයි අපට කුසල් සිතක් ඇති වුණොත් එහි සතිය තියෙනවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ඒක අවශ්‍ය ප්‍රමාණයට මතු කර මතු වෙනවද? අවශ්‍ය ප්‍රමාණයට මතු වෙන්නේ නැත්නම් ඒකේ ක්‍රියාකාරීත්වය යටපත් වෙනවා. දැන් අපි කතා කළේ ඒකාග්‍රතාවය සබ්බචිත්ත සාධාරණ චෛසිකයක්. හැබැයි උද්දච්ච සිත ඇති වෙනවා. ඒතර උද්දච්චය ඒකාග්‍රතාවය කියන්නේ හාත්පසින් වෙනස්. වෙනස් වුණාට ඒකාග්‍රතාවය තියනවා සබ්බචිත්ත සාධාරණ නිසා ඒක බලවත් නැති නිසා උද්දච්චය ප්‍රබල අන්න ඒ වගේ දෙයක් තමයි එතන වෙන්නේ. එතන කුසල්සිත ක්‍රියා ක්‍රියාසිත හැටියට ඇති වෙන්නේ කුසල ස්වરૂපයේ සිත් නිසා එතන සතිචෛසිකේ ක්‍රියාත්මක වෙනවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ඒක අර අවශ්‍ය විදිහට අවදි කරග අවදි කරන්නේ නැතිනම් ඒ වෙලාවේ ඒ වෙලාවේ සතිය මූලික වෙන්නේ එහෙමයි. ස්වාමීනස දැන් එතකොට රහතන් වහන්සේට අමතකින් අමතක වීම වගේ දේවල් වෙන්න පුළුවන් නේද ස්වාමීනස? ඒ වගේ දෙයක් වෙන්න පුළුවන්. ඔව්. අමතක වීම වගේ වෙන්න පුළුවන්. ඒතකොට උන්වහන්සේ ඒ සිහිය ධාරණය පුහුණු කරලා තියෙන ප්‍රමාණයත් එක්ක. එහෙමයි. එහෙමයි.